තේරුම් යනවා. කවදාකවත් කිසිම රටකට ගිහිල්ලා නැති කෙනෙකුට කිව්වොත් එහෙම එයා ගුවන් යානය ගැන කිසිම තොරතුරක් හරියට දන්නේ නැත්නම් එයා දුන් දේ හරියට වාහනයක බක්කෙත් මොහොතේ සංඥාවකින් තමයි අර ගොම් යන්නේට තේරුම් ගන්න යට හරියටම පැටලෙන්නේ නැහැ. අන්නේ වගේ කිව්වත් අපිට දැන් මේ කයේ ස්වභාවය ගැන කතා කළොත් කය පරිහරණය කරන නිසා කය ගැන කතා කරනකොට කයේ ස්වභාවය දන්නා දෙයක්. ඒ දන්නා දෙය නොදන්නා අවබෝධයට යන්න තමයි අපි ධර්මය පාවිච්චි කරන්නේ. ඉතින් මේ කාරණේ තේරුම් යන විදිහේ විස්මා අදස්සු කතා කරනවා. පින්වත්නි මේ කයේ කියනවා පඨවි ධාතු ආපෝ ධාතු වායු ධාතු තේජෝ ධාතු කියන ධාතුන්ගේ උපකාරයෙන් සකස් වෙච්ච දේවල්. එතකොට පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුන්ගේ සකස් වෙච්ච සියලුම දේවල් ඉඩක් කරගෙන තියෙන තවත් ධාතු. ඒ ධාතුවට කියනවා ආකාශ ධාතුව. ආකාශ ධාතුව කියලා කියන්නේ මොකද්ද? මේකයේ පඨවි ධාතුව යම් ඉඩක් ගත්තම ආපෝ ධාතුව යන ඉඩක් ගත්තනම් වායු ධාතුව තේජෝ ධාතුව යම් ඉඩක් ගත්තනම් ඒ ඉඩක් ගන්න උපකාරී විච්ඡ ධාතුව මොකද්ද? ආකාශ ධාතුව. එතකොට ওই ධාතු සියල්ලම කයත් එක්ක තමයි ඒකාබද්ධ වෙන්නේ. කය සකලම් වුනේ මේ ධාතුන් එකතුව නිසා. දැන් චිතක සම්බන්ධ ධාතුවක් තියෙනවා. ඒ ධාතුව මොකක්ද? විඥාන ධාතුව. විඥාන ධාතුව චිතමන කරලා අර කියපු අනිත් ධාතුව කයමු කරලා තියෙන්නේ මේ සියලුම කර්ම විඥානය අනුව වෙනස් වෙන ආකාරය අද ඔබට මම කියලා දෙන්න කල්පනා කරනවා. විඥානික අනුව පඨවි ආපෝ තේජෝ වායෝ ආකාර කියන ධාතු තුනද වෙනස් එතකොට අපි හිතමු දැන් පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුන්ගෙන් සකස් වෙච්ච දෙයක කියන්නේ රූපය කියලා. රූපයට ආහාරයක් කියලා කියන මොන ආහාරද? විඥාන ආහාර. මේ විඥානය රූපයට ආහාරයක් කියලා කියනවා. ඒ රූපයක් පවතින රූපයක් වෙනස් වෙන රූපයක් අනිත්‍ය වෙන්න විඥාන ධාතුයි බලපෑම තියෙනවා ඒ ගැන දැන් සාකච්ඡා කරනවා මාතෘකාවට එකපාරට නුහුරු දෙයක්. හැබැයි ඔබට අත්‍යකින් තියෙන මේවා ගැන. ඒ නිසා බයක් වෙන්න දෙයක් නැහැ කියන දෙකෙන් අත්‍යකින් සහිතයි හැම කෙනෙකුටම. මේ කතා කරන අත්‍යකින් මේ ලෝකේ නැති කෙනෙක් නැහැ කියනවා. අපි දන්නවා මේ කය තුළ පටවි ධාතු වලට කෙලෙස් ලෝම නියත සම්මස් නහර ඇට ඇට මිදුළු වකුගඩු මතව සක්මාදී දේවල් පෙරේ. ආපෝදාතු ගණයට පිටත දෙම සැරලේ ආදී දේවල් පෙරේ. එතකොට වායු ධාතු හැටේට ආස්වාද ප්‍රසවාස ආදී උද්දාන වාත අදෝම වාත ආදී මේ වාත තියෙනවා. තේජෝ ධාතු හැටේට ආහාර දිරවීම ආදී නේකුත් දෙයට උපකාරී වෙන තීව්‍ර ධාතු තියෙනවා. මේ ධාතු සියල්ලම විඥානයත් එක්ක නිරන්තරයෙන් පින්වත්නි වෙනස් වෙනවා. ඒ වෙනස් වෙනකොට සිිතේ වෙනස් වීම කයේ වෙනස් වීමට බලපානවා. කය කියලා කියන්නේ අපිට තේරෙනවා දැන් බුදුරජාණන් වහන්සේ එක දේශනාවකදී වදාළා මේ කය කාලයක් තියනවා වගේ හරි පේනවා. කාලය. ඉතින් කාලයක් තියනවා වගේ පේන මේ කය අනිත්‍යයි කියලා හිතන සමහරුන්ට හැමතිස්සෙම සිහි වෙන සිත හැමතිස්සෙම වෙනස් වෙන සිත නිත්‍යයි කියලා හිතනවා. ඒ කියන්නේ සිත නිකන් අර ආත්මින් ආත්මට යන තනි ඒකකයක් වගේ තමයි සමහර විතාවෙන්නේ. ගියාත්මික තමයි මේ සාමයන් ඒවා. තනි ඒකකයක්. දවල්දේ කය ගැන හිතන්නේ ඒක මේ ආත්මික විතරයි. අපිට දේශනා තුළ තියෙන සමානලාට මේ කතාව ඇහෙනවා ඇතැම් ධර්ම දේශනා තුළදී. චිතරක් වඩා මේ කය අනිත්‍යයි වගේ කතා කරනවා. මොකද කය මේ ජීවිතේට විතරක් ලැබෙච්ච එකක් මේ ජීවිතේ දාලයක්. ඒ නිසා මේක අනිත්‍යයි. හැබැයි හිතනම් දැන් කාලාන්තරයක් අරගෙන ඉන්න එක ඒ හිතගෙන පරිස්සම් වෙන්න කියලා කියනවා. ඒතර දැන් මේ අත්ව කියන විදිහට හිත නිත්‍ය දානිත්‍යද? ඈ? කයට වඩා හිත නිත්‍යයි. හැබැයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙනවා මහණෙනි ඔබට නිත්‍ය වශයෙන් යමක් හිතන්න අවශ්‍යම නම් මේ කය ගැන හිතනවා නම් ඕනනම් හිතන්න කියලා. හැමෝම කියන්නේ ඔබට ඕනෙම නම් කය ගැන හිතුවත් ඒකට ඒක අර දැන් දක්ෂිණ දේශ එක්ක ඇයි පිටවන්නේ අපිට පේනවා මහා ඝන රාස් ඝන සංඥාවක් කියලානේ. මේකේ මේකේ ධාතුන්ගෙන් හටගත්ත බවක් අපිට තේරෙන්නේ නැහැ එකපාරට. අපිට වෙන්නේ දැන් උදේ ඉතිකම තමයි සාන්තිය. මම ඒක තේරුම් ගන්න ඕනේ කියන්නම්. සියලුම රූප සතර මහා ධාතුන් එකතු සියලුම රූප ඔබ කියන්නේ පෙන පිටක් වගේ නේද? පෙන පිටුක් මන් රූප. සියලුම රූප සකස්ුනේ මොනවාන්ට ධාතු ධාතු හැම තිස්සෙම බිඳි බිඳි යනවාද නැද්ද? හරියට පෙන කෙලි පෙන බුබුලු බිඳිනවා වගේ. පෙන බුබුලු බිඳිනවා කියලා කියන්නේ පින්වත්නි තත්පරයකට කලින් තීච්ච පෙන පිටත ඊළඟ තත්පරය දකින්න ලැබෙනවා. නැහැ. නමුත් අපිට මේ ධර්මයේ කතා කරනකොට අනිත්‍යය කියලා කතා කරනකොට සමහර වෙලාවට ඔය අවබෝධය නෙමෙයි. පෙන බිඳුම අවබෝධය නෙමෙයි අපිට තියෙන්නේ. මම උදාහරණයක් කියන්නම්. දැන් අපි දන්නවා වාහනයක ටයර් එක ගෙවෙනකොට අපි දාන අලුතෙන් එකද ටයර් අලුත් ටයර් එකක් දැම්මම දැන් ඕකේ ලස්සනට කට්ට කැටයන් විදිහට කපලා හොඳට පාටට ලස්සනට තියෙනනේ කළු මහලුවට හොඳට ලස්සනට තියෙනවා දැන් ඔය මනාකොට ඒ කැටයන් වගේ කට්ට කපලා තියෙන මේ ටයර් එක පාවිච්චි කරන කාලයක් වෙනකොට මොකද වෙන්නේ? ගෙවෙන්නේ. ගෙවෙන්න ගෙවෙන්න අර දාන ලස්සනට කපන පිට කට්ට මොකද වෙන්නේ? ඒව මැකි මැකි යන. හරියට මකන කෑල්ල මැකෙනවා වගේ මැකි මැකි යන. කොහොම මැකි මැකි ගිහිල්ලා ඊට පස්සේ තව ටික කාලයක් ගියහම හම්බි මතුවේ. දැන් අපිට හිතෙන්නේ කය මේ අනිත්‍ය වුණා කියලාද නැද්ද? දැන් ওই කායයක අනිත්‍යයි කියලා හිතනකොට කායයක වෙනස් වුණා කියලා හිතනකොට අපි හිතන්නේ උදේට හිතන අපි බලන්නේ අර එදා කඩෙන් ගත්ත කායයක අනිත්‍ය වෙලා කියලා නේද මේක අවුරුදු දෙකකට හරි අවුරුද්දකට හරි කීයකට හරි කලින් කඩෙන් ගත්ත කායයක දැන් වෙනස් වෙනවා ඒ කායයක දැන් ගෙවිලා අනිත්‍ය වෙනවා එහෙම තමයි අපි හිතන්නේ නමුත් මේවාගේ රූපයේ කෙනෙක් හරි අවබෝධයක් එනකොට ශ්‍රාවකයාට දැනගන්න පුළුවන් ඒ ඡයන එක්ක අනිත් වෙන්නේ ඒ ඡයන එක දැන්නේ නැහැ. ඇයි හේතුව? ඈ? වෙන දුකුළු විඳනවා වගේ ධාතු නිරන්තරයෙන් විඳනවා නම් කොහොමද විමර්ශනේ එදාගත්ත ඡයන එක තාම තියෙන්නේ? ඒ ඡයන එකම අනිත්‍ය වෙලා කියන්නේ කයෙට ගෙවෙන අනිත්‍ය වෙනවා. හැබැයි ඒකත් නිට්ටයයි. නේද? දැන් අපි අපේ ඉතර පුරික ගෙවෙනකොට ගෙවිලා ගෙවිලා ගෙවිලා ඊට පස්සේ නිලොකුත් හැදෙනවා විලුඹල. විලුඹල නිලොකුත් කියලා හඳුනනට පස්සේ අපිට හිතෙන්නේ මේ මං ගත්ත පෙරතු දෙක අනිත්‍යම. නමුත් ගත්ත පෙරතු දෙක අනිත්‍යම කියන වචනේ වැරදි නෑ. ඒ වචන හරි. ඇත්ත. ගත්ත පෙරපු දෙක අනිත් වෙනවා තමයි. නමුත් මෙයා ඒ අනිත් වෙනවා කියලා ඒකනේ ඝන සංඥාවක් නේද නැද්ද? මම එදා ගත්ත එකම කාම යනවා. යන්නේ ඔව්. එනිසා පින්වත්නි මේ කය ගැනත් අපි හිතන්නේ ආන්නේ වගේම. රැලි වෙනකොට කියන්නේ විපර්යාස කියන එක ආදීනව කියන එක අපි අනිත්‍යයකට දාන මේ කය වැලි වැටෙන කුණ්ඩේ සිදු වෙන මේව ඔක්කොම අපි දන්නේ කය අනිත්‍ය. ඉතින් මේක අනිත්‍ය කියලා කියන්නේ ඉදාන ගන්තියම කණි ඒකක. ඒක දැන් ඉරිදෙවි අනිත්‍ය වියයි. එතන තියෙන නිත්‍ය සංඥාව හිරෙච්ච අනිත්‍යෙන් කුණු කිරීමක්ද නැද්ද? නිත්‍ය සංඥාව හිරෙච්ච එකක්. එය ඒ නිසාමයි බුදුරජාණන් වහන්සේ අපිට පේන බිඳුකම උපමාව දුන්නේ. පේන පිළිදෙක උපමාව මම හිතන්නේ දේශනා කළේ ඔය නිසාමයි කියනවා. ඔය උපමාව නොවන්නට අපිට තේරෙන්නේ. මොකද හේතුව මේකේ තරමටම නිත්‍ය සංඥාවේ වැටගත්තු සතන්දරයක් ඉන්නවා. දැන් ඔව් ඒක පන්දිම වලට ආව ඔබ හිතන්නේ නේද නම දාලා නම රෙජිස්ටර් කරනවනේ නේ අපේ තුමුන්න දරුවෙක් ඉපදුනා ඒ දරුවාට නම මොකද්ද කියලා කල්පනා කළා අපේ තුමුන්න දැම්ම කියලා හසුන් කියන දැන් ඉපදිච්ච දරුවාට නම මොකද්ද හසුන් ඇත්ත කතාව ඔය හසුන් කියන එක රෙජිස්ටර් කරනකොට 9000 පසුම් වෙන්නේ ඈ 9000 පසුම් නෑ ඒ වගේ මේකේ මොහොතින් මොහොත වෙනස් වෙන ස්වභාවයේ තේරුම් යනවා නම් කිව්වත් නේ එතකොට සිතේ ස්වභාවය වෙනස් වෙන බව තේරෙනවා අපිට හැමතිස්සෙම අර කරගාගෙන ඉන්න ප්‍රශ්න අඩු වෙනවා අපිට කරගාගෙන ඉන්න ප්‍රශ්න සෑහෙන තියෙන්නේ මේ නිත්‍ය සංඥාව හිඳගන්න. එකක් මතක තියාගන්න ඔය සක්කාය දිට්ඨිය දුරු කරාට පස්සේ ආත්ම සංඥාව නැති වෙනවනේ. යම් යමක් සෝතාපන්න වෙනකොට ආත්ම සංඥාව නැති වුණා. ආත්ම දෘෂ්ටිය නැති වුණා. එයාට තව ඉතුරු වෙන මම වෙමි කියන පතන්දරයක් තියෙනවා. ඒකට කියනවා අස්මිමානව කියලා. වෙමි අන්නේ කතාව එක හරියට තේරුම් ගන්න කියන්නම්. ඔයගලගේ බෑග් එකේ බත් මුලක් දාගෙන ගිහිල්ලා ඕක කන්න අමතක වෙලා කියන්නේ කෑවේ නැහැ. කොහෙට වෙලා වෙලාවට කියලා මොකක් හරි වෙලා එහෙම බත් මුල පිටින් ගෙදර ගෙනාව බෑග් එක බෑග් එක තියලා තිබ්බා. අමතකුණා බෑග් එකේ බත් මුලක් කරන්න දවස් කීපයකට ඥාති ගෙදරක ගියා. දැන් බත් මුල බෑග් එකේ ඇවිල්ලා බලනකොට මොකද වෙලා තියෙන්නේ? කාන්තම කාමරයට ඇතුල් වෙනකොට හරි ගඳ. පස්සේ තමයි මතක් වෙන්නේ ආ බස්මුල බෑග් එක. දැන් බස්මුල පින්වත් නේ තනිකරම මේක දැන් කනෝ ගන්න මට්ටමටම ඇවිල්ලා මේ ගම්තම ගන්න. ඊට පස්සේ අපි හිතමු බස්මුල අරගෙන විසි කරනවා. සම්පූර්ණ ඉවත් කරනවා බස්මුල. බතුල ඉවත් කළා කියලා බෑග් එකේ ගඳක් ඉවත් වෙනවද බතුලත් එක්ක? දැන් බෑග් එකේ ගඳ සමහරවිට කාමරේ ගඳ බතුල අයින් කරගමම එකපාරට අර බෑග් එකේ තියෙච්ච ගඳ ඒ බතුලෙන් යම් කිසි දියර ටිකක් ඕජන් ටිකක් එතන හැලිලා ගඳක් තියෙනවනම් ඒ ගඳත් එකපාරට නැති වෙනවද? නැති වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ පින්වත්නි මේ ආත්ම දෘෂ්ටිය නිත්‍ය සංඥාත් එක්ක හදාගත්ත කතන්දරේ අපි සක්කාය දෘෂ්ටිය ගලවලා විසිකරන දානකොට අර වස්මුල විසිකරා වගේ විශ්ේන බව ඇත්තයි. හැබැයි ඒ විසිකල තාම රාගි ගලවලා දාගන්න බෑ. ද්වේෂි ගලවලා දාගන්න බෑ. මාන්න ගලවලා දාගන්න බෑ තාම. ඒක තමයි සිරුර. ඇයි ඒ සිරුර? තක්වා දිටිය ගලවලා දෙනවා තාම අභිමානයේ සිටුනේ. විමී කියන මාන්නයක් තියෙනවා. අන්නේ අභිමානෙකින්ද පින්වත්නි තවදුරට යාගේ තරහ රා කාමරාගේ රූප රාග අරූප රාග මාන උද්දච්ච විච ඔක්කොම ඉතුරුයි. එතකොට ඒක හරියට අර බත්මුල විචිකලත් සාමයේ ගඳ ඉතුරු වෙලා තියෙනවා. රහතන් වහන්සේ බෑග් එකක් හොදලා මම හිතන්නේ බෑග් එක ඒකත් නැති කරගන්න. බස් වල ඉතලා නෙමෙයි. මොකද තවදුරටත් බස් වල දාගන්න ඉතුරු වෙන්නේ බෑග් එකක් නෑ. බෑග් එකක් තුච්චලම අලු කරලම දාන්න. මේ වගේ මේ ගඳ තියෙන එකක් අයිතරාට තවදුරට ඒකේ ගඳ ටිකක් ඉතුරු වෙනවා වගේ සියුම් විදිහට ඉතුරු වෙන නිත් නිත්‍ය සංඥා නෙමෙයි කියන්නේ ආත්ම සංඥාවේ ඉතුරු වෙච්ච ගඳ තමයි අස්මිමාන කියලා කියන්නේ. එනිසා මේ ධාතු ගැන අපි හොඳට අවබෝධය දිනු කරනකොට අර බස්වල විතර ගන්න උපක්තව වෙනවා. ඊට පස්සේ අර ගඳ නැති කරගන්න උදව් වෙනවා. ඒකෙන් ඉන්න සිංහත්නේ මේ කය හිතත් දෙකේ සම්බන්ධතාවය ටික ටික විමසලා බලමු. ඔබ දන්නවා ඔබට ජීවිතේ කවම කවදාවත් තරහක් ඇති වෙච්ච නැති කෙනෙක් ඉන්නවද මෙතන? කිසිම දෙයකට කවදාකවත් තරහක් කියන්නේ කෙනෙක් මෙතන ඉන්නවද? නැත්නම් ඔබට මේ කියන දේ තේරෙන්න ඕනේ. මම අහන්නම් උදෙන්. ඔය තරහ ඇති වුණාට පස්සේ ඒ තරහත් පදට අවස්ථා තියෙන සමහරලාට අපි ඒක ආඝාතයකට ගිහිල්ලා මහා කුපුර කුපුර පැලෙන තරහක් කියලා කියන්නේ. එන්න තරහ අවස්ථා තියෙනවද? ඒ විලාම පින්වත්නි මූණ මොකද උනේ? මූණේ රත් වෙලා රතු වෙලා නේ සමහර ලාවට මූණ නලියන මේ කම්මුණෙන් නලියම පේනවා මතලව එතකොට ඇඟ මොකද වෙන්නේ දෙවුලන ඇඟ දෙවුලන මම මරයින තරහ තලනකටවත් උත්තරේනවා ඒක ඊළඟට තව අපිට තේරෙනවා ඒ තරහා අබ්ද වුණාට පස්සේ උෂ්ණ බලවත් මෙතන ඉක්මන ඉක්මනින් මුස්මර උස්මේ ස්වභාවය වේගවත් ඉතකට කියවන්නේ මේ උස්ම වේගවත් වුණාම එයාගේ ඇඟේ සමහරවිට ඩාඩි සමහර අය ඩාඩි ගන්න. සමහර අයගේ නිකන් කිස්කබල කිර කරනවා වගේ මේ මහ බර ගතියක දැනනවද නේද? පුදුමාකාර බර දැනෙනවා. තරහක් හද ඇති වුණාට පස්සේ. එහෙනම් අපි අහලා තියෙනවා ඈ? ඔව් ප්‍රෙෂර් එක නැගිලා තමන්ට අපි අහලා තියෙනවා මේ තරහ පදක තියෙන වෙලාවට රැට නිින්ද යන්නේවත් නැහැ කියන්නේ. ඇයි ඒ? කල්පනා කරගෙන ඉන්නේ මම අලිගමන සැලසුම් කරනවානේ ඒ අරහකාරයන්ගෙන් අලිගමන සැලසුම් කර කර කල්පනා කර කර ඉන්න නිින්ද යන්නේ එතකොට බලවත්කමක් කියන වෙලාවෙත් පින්වත් ඇඳට ගියා නිින්ද ගියේ නැත්තේ ඇයි ඒකට හේතුව සම්පූර්ණයෙන්ම රැඳිලා තියෙන අර බර මත. දැන් හරහාවට පස්සේ ඒක බරවන්නේ. ඒක කෙලෙස් බරක්. ඔය බර ආවට පස්සේ එතන නීතියක් නැහැ. එක නැති. බර කියන එක අනිත් පැත්ත මොකද්ද? සැහැල්ලුවට අපතන නිම්බයක් ගන්න. ඒක වෙන්නේ කොහොමද? හැබැයි මේ දෙකම කෙලෙස් නිතරයි. බර නැති වෙච්ච තැනක් කෙලෙස් නිතරයි. සැහැල්ලුව කියලා කියේ පිටවත්නි නින්දයට සැහැල්ලුවක් කියන්නේ. සැහැල්ලුව කෙලෙස් හිතන්නේ නෙමෙයි. සැහැල්ලුව කියලා නින්දයන්නේ ඒ කෙලෙස් හිතද නැද්ද? කෙලෙස් හිත. දැන් සමහරුන්ට හොඳට වායු සමීකරණය කරන තැනකට ආවම ප්‍රජාලා නිදිවතට. ඊළඟට හොඳට පැහැදිලි පුටුවක මුත පැහැදිලි ඇඳට මේ වගේ අර පැහැදිලි ආසනයකට ආපුවම ඇඟ ඔක්කොම සැහැල්ලුලා යන විදිහේ වාඩි වෙන තැනකට ආපුවම නිින්ද යනවා. සැහැල්ලුව ආපු තැන නිින්ද යනවා කියන එක තව මොකද උදාහරණයක් තමයි ධර්මයේ භාවනා කරන කියනකොට නිින්ද යනවා. ඒත් ඒකයි. භාවනා කරන කියනකොට පින්වත්නි එයාගේ සෑහීම තුළ දැන් කායිකව සෑහීමක් හදාගන්න. මානසික සෑහීමක් හදාගන්න. ඒ සෑහීම හදාගත්තේ මොකටවත් නෙමේ භවනා නිමිත්ත පවත්වන්න. හැබැයි නිමිත්ත පවත්වන්න බැරුව නිමිත්තෙන් බැහැර වුණොත් ඉන්දියක්. අර සෑහීම නින්දා. දැන් අපි මෙන්න කියන චිත්‍රපටයක් බලනකොට නින්දයක් නැහැ කියනවා. භවනා කරන කෙනෙක් නින්දයක් නැහැ. ඕකට හේතුව මොකෝ? සමහරු කියනවා චිත්‍රපටි බලද්දී ආසාව භාවනා කරද්දී ඒකට ආසාවනේ ඕකයි හේතුව කියන්නේ. ඒක හේතුවක් වෙන්න පුළුවන්. නමුත් ඊට වඩා බලවත් හේතුවක් තියෙනවා. අපිට එහෙම කියන්න බෑ භාවනා කරන්න ආසාවක් නැහැ කියලා. මොකද ඔබ ඕන කෙනෙක් ගත්තොත් වෙන ඔබට සමහර චිත්‍රපටි බලනකොට වඩා භාවනා කරන එකට ආසාව තියෙන්න පුළුවන්. නමුත් ඔබට චිත්‍රපටයක් බලන්න කිසිම ගැටලුවක් නැතුව නින්දරයක් බලයි භාවනා කරන්න ගියොත් නිින්ද යන්න පුළුවන්. එහෙනම් මෙතන ආකාරයේ ප්‍රශ්නේ නෙමෙයි තිබිලා තියෙන්නේ. ඒක ප්‍රඥාත්ම නෙමෙයි කියන නෙමෙයි. හැබැයි ඒකට ප්‍රශ්නයක් තියෙන මොකද කාරණා? භාවනා කරන්න කියන සෑහළු වෙච්ච නිින්ද නිින්ද ගියා. චිත්‍රපටිය බලනකොට ස්පීච් සෑහළුව නැති වෙනවා. ඉතින් කොයිද නිින්ද යන්නේ? දැන් අපි හිතමු ආ ගෑනු ළමයි පිරිමි ළමයාගේ කතන්දර යනකොට ඔබටම තේරෙන්නේ ඒ දෙන්නගේ තෙරෙහස දකින්නකොට තමන් තුළ තෙරෙහි බර බවක් කියනවද නැහැ ඈ ඒකට ඇලුමක් කරනවා ඒ තෙරෙහි බර බව දැන් ඒකෙන් අපි කියනවා බරක් කියලා තෙරෙහි තෙරෙහි බර දෙකට ඒ තෙරෙහි බර ආවට පස්සේ කොහොමද නිදි යන්නේ ඊට පස්සේ පින්වත්නි ගෑනු ළමයාට දුෂ්ටි ඇවිල්ලා කරදර කරනකොට එතකොට එන්නේ හිතේ මොනවද තරහ දැන් මේ තරහ අපේගේ බරක් නෙමෙයිද ඉතින් කොහොමද නින්ද ඊට පස්සේ පිරිමි ළමයා ඇවිල්ලා ගෑනු ළමයා බේරගන්න උත්සාහ කරද්දී ඒ ළමයි ගහනවා තවත් තරහින් අර දුෂ්ටය ගැන ඉතින් කොහොමද නින්ද ඊට පස්සේ කොහොමින් හරි අපේ කොල්ලා අර දුෂ්ටය පාගල විනාශ කරලා මරලා දාලා ගැන්වනවා කියන කරනවා. එතකොට එනවා තවත් බර හැංගීම් බර නේද? දැන් හැංගීම් බර. දැන් චිත්‍රපටයේ අවසානයේ ඊට පස්සේ හඳුනුත් වෙනවා. ඒ බරස හැංගීම් බර. හැංගීම් බර වෙනාට කිව්වා විතර හඳුර වෙනවා කියන්නේ තවත් බරක් නැහැ. කොහොමද නින්ද යන්නේ? භාවනාවේ විකුත් නැහැ. ඔය කෙලෙස් බර නැහැ. බර පැත්තකට දාන්න සෑහළු කරගන්නකොට ඒ සෑහළුව මෙයාට පාලනය කරගන්න බැරි වෙලා භවනා නිමිත්තත් එක්ක නිඳ යනවා. ඔබ වෙන කතාවක්. එහෙනම් අපි මේකෙන් එකක් තේරුම් ගන්න ඕනේ. මම මේ සියලු කතන්දරේ කිව්වේ බලන්න ඔබ හිතලා සිතේ ඇතිවෙච්ච සිතුවිලි එක්ක සිතේ දෙන හටගන්න විඥානත් එක්ක කායිකව කොච්චර බලපෑම් හැදුවද ඒක ලෝකෙම හොඳට තේරුම් ගන්න. මේ අන්තිමට කියපු දැන් ඔන්න ඉඳලා යන්න බලන්න. හඳුරුවාව ඇයි? හිතේ හැඟුම් බලාවේ හිතේ. අඬන්න කායිකව. එතකොට විඥාණයෙන් දැකලා දැනගත්ත දේ මුල් වෙලා ආපු හැඟුම්බර බව සිතේ ඇතිවෙන්නේ. ඒ සිතේ ඇතිවෙච්ච දේ ඒ විඥානයේ මුල් වෙලා මෙන්න මෙහි ආපෝ ධාතු වැగిදෙනවා. පඨවි ධාතු සද වෙනවා. නේ තේජෝ ධාතු වැగిදෙනවා. රත් වෙනවා මේ අර සමහරලාට දුෂ්ටයක් ගැරලා වැඩ ගහන්නයක්කට මිනිහ අපේ අර මිත මිල වෙනවා. මේවා සැලසුම් කරලා කරන ඒවා. දැන් ඔබ චිත්‍රපටිය බලන්න කලින් අනේ මට හඳුළු ඒවා කියලා මේ සැලැස්මක් ඇතුව ඒක කරාද? නැහැ. අර විඥාන ධාතුවට අනුව මේ ආපෝ ධාතුව වැඩ කරනවා. පඨවි ධාතුව වැඩ කරනවා. එතකොට මේ හැම තිස්සෙම මේක වෙනස් වීම සිද්ධ වෙනවා කියන එක මේ විදිහට අපිට නිින්ද යන්නේ නැත්තේ මේක තියෙන බරක තියෙන්නේ මේ ධාතු ටික තමයි දැන් අපි සැහැල්ලු කර සැහැල්ලු වෙන කරලා බර කරලා තියෙන්නේ. මූණ රතුනේ මේ ධාතු වෙනවද? මූණ රතු වෙන හේතුව මොකද? ආපෝ ධාතුවට ඇති ලේ ධාතුව. කළු පාට කරමාදේශ. ඒ ලේවල පාට සත්ව වෙනවා. අපිරිසිදු පාටකට කරනවා. එයත් විඥානයේ බලපෑමයකට එනවා. පින්වත් මනසත් එක්ක. දනවන ඔය විදිහට තරහ කවියට කායිකව සෑහෙන බලපෑමක් කරනවා. ඒ ඔක්කොම කලේ මොකද? චිත්තට සම්බන්ධ විඥාන ධාතුවේ සහ සම්බන්ධතාවය කියනවා. ඒක අනිත් පැත්තේ හිතුවොත් මෛත්‍රියත් එහෙමද නැද්ද? අපි තුල යම් සැහැල්ලුවක් ඇදලා තියෙනවා. ශාන්ත බවක් තියෙනවා නම් නිවිච්ච බවක් තියෙනවා නම් හුස්ම වැටෙන්නේ නැත්තම් වේගෙන් දැන් බලන්න අතන තරහ කියන්නේ පස්සේ වේගෙන් හුස්ම වැටෙනවා අන්න විඤ්ඤාණ ධාතුව බලපෑමක් කළා වායු ධාතුවට ආස්වාද ප්‍රාසවාස නම් මේකයි වායු ධාතුව කියන ආස්වාද ප්‍රාසවාස වේගවත් කළා ඊළඟට දැන් මෛත්‍රී සංඥාපේක්ෂක මෛත්‍රී සංකත බවක් කියනකොට පින්වත් මනසට හුස්ම වැටෙන්නේ බොහෝම හිමීට ශාන්ත වෙන්නේ. මේක වෛද්‍යවරු දන්න හොඳට. දොට ඒ චිත නිවිච්ච අවස්ථාවේ වේගවත් නැති යම් සාලක රටාවකට නිවිච්ච විදිහට හුස්ම වැටෙනවා කියන්නේ මෙහි මානසික විඤ්ඤාණාකාරව බලපෑම කායිකව ආපෝ ධාතු වලට පඨවි ධාතු වලට තේජෝ ධාතු වලට ඊට පස්සේ වායු ධාතු වලට මේ ඔක්කොටම බලපානවා මෛත්‍රී සහගත බව කියනකොට පින්වත්නි තේජෝ ධාතුවෙන් රත් වීමක් නැහැ. දැන් අපිට උණු වතුර කැඟට යනකොට පස්සේ අපේ හැම පිච්චුනට මෛත්‍රී සංඥාව චිත්ත චේතෝ විමුක්ති කියලා තැනකට ගේන්න පුළුවන්. මෛත්‍රියේ චිත්ත චේතෝ විමුක්තිය කියලා කියන්නේ සම්පූර්ණයෙන් චිත්ත මෛත්‍රී ධ්‍යානයකට ගන්නවා. මෛත්‍රී ධ්‍යානයකට හිත ගත්තොත් එහෙම ඒ වෙලාවේදී ඇඟට උණු වතුර හැලුවත් පිච්චෙන්නේ නැහැ. මොකද තේජෝ ධාතුව ලොකු බලපෑමකට අහුවෙලා ඉවරයි. අර මේ විඥාන ධාතුවත් එක්ක. මේකේ තියෙන්නේ ප්‍රශ්න ගතියක් නෙමෙයි මොකද? සිහිල් ගතිය. ඒ සිහිල් ගතියට පිච්චෙන්නේ නැහැ. අර උණු වතුර නෙවෙනවා. මේක උනා උත්තරා කියන කෙනාට ඔබට පතක ඇති. සිරිමා සම්බන්ධ වෙච්ච උත්තර. මොකද හේතුව ඔකේ වෙයි කියන කතාව. කතා කියගෙන ඕනේ නේ දේශනාවෙන් දුක කතා කරන කෙනෙක්. කවෙ පන්සලකට ගියම අහගන්නකෝ ආයින් හරි සංඥාත්මක උත්තරාගේ කතාව කියලා දෙන්න කියලා. ඉතින් මේ උත්තරාගේ ඇඟට උණු තෙල් වාචනයක් ඇලුවට පස්සේ ඉන්නවා මුළු ඇඟම කීතර වෙලා ගියා. මම ওই මාසේ රූපෝහි ධර්මදේශන ගොම්විල දේශනවලදී වැඩිපුර කතා කියන්නේ හේතුව මේ කතා කියන්නේ කාලයක් නෑ ඒක හේතුව විනාඩි 50 අර තියෙන්නේ ඉතින් මේ හැබැයි කතා නොකියුවට මිනිස්සු ඒ ගැන කතා කරනවා මේ දැන් සමාජික කතාව තියෙන කතාවක් ඕනේ කතාවක් වෙන්නම එහෙම එකක් නෑ මිනිස්සුන්ට ඕනේ අවබෝධය ධර්මයක් නම් අවබෝධයට මිසක් බුදු කතාවක් අහලා විනෝද වෙන්න නෙමෙයි. ඒතර පින්වත්නි, ද්වේෂය සහ මෛත්‍රිය කියන දෙකත් එක්ක දැන් ඔබට තේරෙන්න ඕනේ. පැහැදිලිව ඒ ධාතු කටවියාවල තියෙනවා කියන ධාතු වෙනස් වෙනවා. ඊළඟට අපි දවම තව මනෝමය ස්වභාවයක් අපිට බයක් වෙනවා. බයක් ආවට පස්සේ දැන් හිතන්න ඔබ යම් දෙයක් දකිනවා. ඇයින් දකිනවා හොල්මනක් වගේ දැනෙනවා. දැක්කට පස්සේ දැන් ඔබ තුල ඇති වුණා ස්වභාවයෙන්ම බය. මේක බය කෝමිතයි කියන්නේ. ඒක දැන් අර ඇසේ විඥාණයෙන් දැක්ක දේ මුල් වෙලා මේ ඇතිවෙච්ච බයට සමහරුන්ට දාඩිය ගන්න ඇති. දහඩියයි කිය ආපෝදාසෝ. සමහරුන්ට මුත්‍රායන් ඇති. මුත්‍රායි කිය ආපෝදාසෝ. ඒකට සමහර කෙනෙකුට නිකන් හිර වෙලා වගේ හද්ද ගතියක් දැනෙනවා නම් බයත් එක්ක. හ්ම් සමහරට කම් අගුල්ලනවා වගේ බයක් ආවොත්. ඒ අර බලලා ඒ ඇසේ විඥාණයෙන් දැක්ක දේත් එක්ක එමයාගේ මානසිකව බය කියන මනෝමය ස්වභාවයේ ලොකු බලපෑමක් කරනවා මොනවටද? එයාගේ පඨවි ආපෝ තේජෝ වායෝක්ෂපින. දවසේ වයේ ඉන්න කෙනා දිහා අපි බලලා මොකෝ යා නිකන් සුදු මෙලි වෙනවා. නේ? අපිම කියනවා මගේ ඇඟිලි වතුරුණා එක දැකලා. මේ හැමතැනම මොකද කියවෙන්නේ කිව්වත් නේ? අර කේන්ති කියන කෙනෙක් මූණ රතු වෙනවා මූණ කළු වෙනවා ඇයි ලේ කළු වෙනවා බයක් ඇති වුණාට පස්සේ ලේබල් පාට සුදුවට හැරෙනවා. ඒ සුදු පාට හැරෙනවා කියලා කියන වතුරට සුදු පාටක් වෙනවා. ගණගතිය වතුර පාට වලට. එතකොට කියන මොන සුදු මෙලි වෙලා කියලා. එතකොට කියන මගේ ඇඟිලි වතුරුණා කියලා. ඒ ඉස්සර මිනිස්සු එතකොට අපිට එකක් තේරෙනවා මට ඇඟිලි වතුරුණාදී ඔය පාවිච්චි කරපු වචන හොඳ අවබෝධයක් ඇතුව පාවිච්චි කරලා තියෙනවා. ධර්මයට ගැළපෙන විදිහට අදත්ය මොනවද කියන්නේ? එක්සලන්ට්. අනම්මන් නිකන් අර සුද්දාගේ වචන ටිකක් නෙමෙයි. ඒක ක්ෂණිකව පිට කරන්න පාවිච්චි කරන්නේ. නමුත් කරන්නේ ක්ෂණිකව පිට කරන වචන හරි අර්ථවත්. දෙකට වෙනවන්නේ ඒ බය කියන එක සමහර වෙලාවට අපිට ඔය ඕල්මම් ආදී දේවල් වල පමණක් නෙමෙයි අපි තුන් කවුරු හරි කෙනෙක් අපිට බැනගෙන බැනගෙන යනවා. අපි හොඳට බය වෙනවා. සමහර කෙනෙක් බලද්දි තරහ යනවා. තව කෙනෙක් බලද්දි බය වෙනවා. අපි හිතමු දැන් ඔබට බය වෙන යම්කිසි කෙනෙක් ඔබට බනිනවා. ඒ බනිනකොට ඔබ තුල කායික අභ්‍යන්තරේ දැනෙන්නේ නැත වෙනස. සිටියේ සාමාන්‍ය සෑහළු කය මේක එකපාරට විරකරලා දානවා කියලා දැනෙන්නේ මේ සෝත විඥාණයෙන් ඇහෙන බය අර චක්කු විඥාණයෙන් දැක්ක මොනවා කොහොමද පින්වත්නි කායිකව බලපෑම් කරන්නේ මේ විඥාන ධාතුව පටලිය ආපෝ තේජෝ වායු ආකාශ ධාතුත් එක්ක එකවදෙනක මේ කායිකව ලොකු බලපෑම් කරනවා ඊළඟට හිතමු ප්‍රසන්න අප්‍රසන්න දේවල් දැක්කම දැන් අප්‍රසන්න පිළිතුරු දෙයක් දැක්ක ගමන් සමහර කෙනෙකුට එයා එවෙන්නේ මොනවද කරන්නේ? එයා සමහර වෙලාවට වමනේ වමනේ කොහෙද කියන්නේ කියලා දන්නේ නැහැ. දැන් ඔය ඉන්නවා වමනේ තියනවා. දැන් කිව්වොත් මේ වමනේ ටිකක් දාන්න උගුරට ඇඟේ දාලා සෑහෙන මහන්සියක් කරනවා. ඔච්චර කිසි මහන්සියක් ඕනේ අර මොකක් හරි එපා වෙච්ච දෙයක් දැක්ක ගමන් මෙන්න වමනේ යනවා. වමනේ අයිති පටවි ආදී ධාතුන්ට නෙමෙයිද? ආපෝවාදී ධාතුන් නෙමෙයි. එතකොට මේ ධාතුන්ගෙන් සකස් වෙච්ච දේවල් අපිට කියන්නේ නැතුව අපි අපෙන් අහන්නේ නැතුව මෙන්න මේක පයින්. අර විඥාන ධාතුවේ දැක්ක දේ ඇහෙන් දැක්ක පිළිතුරු දෙයක මේ තරම් කායිකෝ පින්වත්නි ධාතු ක්‍රියා කරනවා කියන්නේ ඒ කයේ ධාතු අපි කියන දේ දහන විඥාන කියන දේ. විඥාන ධාතුවත් එක්ක තමයි ඒගොල්ලන්ගේ වැඩ පිළිවෙල. අපි කොහොමද ඒක කරන්නේ? එතකොට තුන්වත් මේ පිළිගුල් දෙයක් එක්කම කෙල එනවා හටක ඉතින් ඒ කෙල එන්නේ පිට කරගන්න. ඉතින් ඒ එන කෙල කටේ තියාගන්න බැරි ඉඳ ගන්නවා. දැන් කෙල ටික ගහන කුක්කියේ ගහ යන්නේ අර ආපු පිළිකුලත් එක්ක ඉවරයක් නැතුව මේ කෙලොක් වෙනවා. ඒකට විඥාණයෙන් දැක්ක දේ විඥාන පහත් වෙච්චේට ආපෝදාවෙන් කෙල ඉපදීමක් කරන්න බලවත් දෙයක්. මෙතන ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. ඊළඟට කියනවා මේ අපි තව එකක් තෝරන්න අපිට කවුරුන් කෙනෙක් ප්‍රසංසා කරනවා. මේ ප්‍රශංසාව කරනකොට අපේ නිකම් පිළිවෙනවා වගේ. නේ? උද්‍යානක වචන කියන්නේ කතා වදලා තියෙන එකයි. මේ ඇගේ නිකන් අර පණිනකොට ඇකිලිලාගේ ගතිය ප්‍රශංසා කරනකොට පිළිවිලා යනවා. ආ ඕ ඔළුව ඉදිනවා කියන්නේ ඔක්කොම ඉදිනවා පිළිවෙනවා උද්‍යානවා ඒ හැම එකම කියන්නේ කායික වචන ක්‍රියාව ප්‍රශංසාව සමත ඇහෙනකොට ඒ සෝත විඤ්ඤාණත් එක්ක කොහොමද වෙනසක් තියෙන්නේ ඊළඟට තව කවටකින් හිතුවත් වෙනවන්නේ අපි කැමති කෑමක් දකිනකොට චක්කු විඤ්ඤාණය දකින්නේ රූප වහිනිය දැක්කත් ඇති මෙන්න මේ කටට කෙලවනවා ඊළඟට සත්‍යයෙන් කියන්නේ කවුරුරි කෙනෙක් කියනවා ඒදි මට දුන්න කෑම එකක් මේ විදිහට පැදලා මේවා දාගෙන කරලා කියලා කියනකොට මෙන්න කටට කෙලවෙනවා. එකලක් නෑ, තේරිලක් නෑ, සුවඳකුත් නෑ, රහකුත් දැනෙන්නේ නෑ. අර සෝත විඤ්ඤාණය ඇති කෙල ටික ප්‍රතිේක කරවනවා. මේවා ඔබට ඕන විදිහට වෙන්නේ නෙවෙයි කොහොමද? ඒක මතක තියාගන්න. ඔබ සැලසුම් කරලා නැහැ. අනේ මම මේ රූපේ දැකනකොට මගේ කප්ප කෙල උපදීවා කියන ඔබේ සැලැස්මක් නැහැ. වෛද්‍යවරු කියනවා ඒ ආහාරය ගන්නකොට ඒ ආහාරය අවශ්‍ය විදිහට මේ තෙත් කරලා ගිලින්න පහසු කරවන්න, දිරවන්න පහසු කරවන්න තමයි ආහාර ගැන හැඟීමක් හිතට ආවම කටට කෙලවුණා කියන්නේ. ඉතින් එතනම හිතයි කයයි අතර සම්බන්ධතාවය නැතිලද නැහැ. ඇහෙන් දැක්ක දේ දැනගත්ත හිතින් කනට හිච්ච දේ දැනගත්ත හිතේ මේ වැඩ කරන්නේ හරියට ඊළඟට පින්වත් මේ දෙයියලයක් ළඟින් එන්න යනකොට අර පාන් බඩු සුවඳ එනකොට හොඳට කුච්චන සුවඳ එනකොට පේන්නත් නැහැ මුකුත් දැනෙන්නේ අර සුවඳ විතරයි මේ කට කෙලවන ධාන විඥාන ඒකට ධාන විඥානේ ආපෝ ධාතු එක සම්බන්ධ වෙනවා දිවට රහ දැනෙනකොට ඒක නිසමම සමහර වෙලාවට පිටවදින්න ඒ කියන රහට අනුව දැන් රසය දැනගන්නේ කයින්ද මනසින්ද කියන්නේ බලන්න ඈ රසයෙන් කියන්නේ කොහෙන්ද මනසින් රසනහර තේරුම් ගොයත්තේ හැබැයි රස විඳින්න කොහෙද? මනස. මොකද හේතුව මේ චක්කු සෝත ගාන ජීවහා මනෝ කියන ධාතුන්ගේ සම්පූර්ණයෙන්ම මනසට ඒකාග්‍ර වෙච්ච අරමුණු තමයි තියෙන්නේ. පේන රූපේ විඳින්න කොහෙද? මනසෙන්. ඇහෙන ශබ්ද විඳින්න කොහෙද? මනසෙන්. දැනෙන කර්මවල විඳින්න කොහෙන්ද? මනසින්. දැනෙන රස විඳින්නේ මනසින්. ඇයි මනසින් කියලා කියන්නේ? විඥානය මනසත් එක්ක අරමුණලා තියෙන්නේ. හැබැයි හරියට හිතලා බලන්න කයට දැනෙන පහත විඳින්න කොහෙන්ද? මනසින්ම තමයි. ඉතින් අර චිතකය කියලා දෙකට බෙදනකොට කය වෙනම කතා කරේ හිතයි මම කිව්වේ ඒ එහෙනම් සමහරලාට අපි රස විඳින රස සයිතිනම් මොකද වෙන්නේ ඈ තරගහක් නම් මනසක ඇතිවෙන තරත් එක්ක අපි තුල දාඩේ දාලා තු වෙනස්කම් කරනවා. ඉතින් ඒ දිවට වඩා කය සම්බන්ධ වුණත් අපි දැන් කනකොට මෙහි කෙලවනවා මේවා කිසි දෙයක් අපි සැලකුම් කරලා මෙහි මෙහෙවලා කරණේව නෙමෙයි ඒකයි මෙතන අවසානයේ ඔබ තේරුම් ගන්න මේ කියන්නේ නෑවා අරුවන් කියලා ඔයගලන්ට කියවටක් නෑ මොකද මේ කියන්නේ නෑවා උපන්න ගන්න සිද්ධ වෙන්නේ නැහැ සිද්ධ වෙනවා මේකේ අවසාන කතාව මොකක්ද ඔබ තේරුම් ගන්න ඕනේ ඔය කියන හැම විදිහෙම මේ දේවල් තාමත් සිද්ධ වුණා මේ මේ මෙතෙක් සිද්ධ වුණා දැන් කර සිද්ධ වෙන ඉස්සරහට සිද්ධ වෙනවා දැන් මේවා හැම එකක්ම සිද්ධ වෙද්දී අපි හිතේ කොහොමද මට මෙහෙම වුණා කියන එකක් විතරනේ අපි දන්නේ මට දාටි දැනගන්න ඊළඟට කියනවා මගේ ඇඟේ දේවල් කරනවා ඕවා හිමින් කිව්වට පින්වත්නි දැන් අවබෝධය සඳහා ගමන් කරන ශ්‍රාවකයා තේරුම් ගන්න ඕනේ විඥාන නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. විඥාන අනිත්‍ය වෙනකොට පින්වත්නි, ඒ විඥානයේ බලපෑමේ සකස් වෙච්ච පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුන්ගේ වෙනක නිත්‍ය වේද? එකක් අනිත්‍ය. හරියට හිතමු සුප් එකක් වගේ දෙයක්, පොද්දක් වගේ දෙයක් හොඳට රත් කළා රත් කළා රත් කළා අපි කිව්ව මැටි වලඳක දැන් මොකද හොද්දට කිව්ව කියලා. ඔය හොද්ද රත් කළා රත් කළා ඊට පස්සේ එකපාරට ඔබ ලිප නිවුවොත් එහෙම අර හොද්ද තවදුරටත් ටිකක් කියලා රත් වෙන්නේ නැද්ද? රත් වෙනවා. ඒ වගේ ඇතැම් වෙලාවට මේ කායිකවර මනෝමය වශයෙන් ඇතිවෙච්ච සිතුවිලි මුල ආපු වෙනස්කම්, දාඩිය දාපුවා ඒ වගේ දේවල් මනසින් ඔබ දැනගන්නා වූ විඥාන වෙනස් වුණා සාමර ධාටිදාන කියන ටිකක් තියෙන පුළුවන් ඊළඟට කියලා කියන මේ බලන්න කාම ධාටිදාන ඒ අර හරියට ලිප නියුවා හැබැයි කාම මොද්ද ටික නතනවා ඒ වගේ ඔබට ඕන විදිහට ඒක පවත්වන්න වෙනස් කරගන්න බැහැ අපි නිකන් උත්සාහයක් කරලා බලමු අපි හිතමු ඔබ කල්පනා කරලා මෙන්න කවුරුහරි කෙනෙක් මහා කල්වරයක් යනකොට එයාට ඇත්තටම ප්‍රේත ආත්මයක ඉන්න පුද්ගලයෙක් දකින්න හම්බ වෙනවා. කොල්මනක් දැක්කේ. දැන් මේ කොල්මන දැක්කට පස්සේ මෙයා තුළ පැහැදිලි බලවත් බයක් ඇති වෙනවා. දැන් මේ බය ඇති වෙනකොට මෙයාට ප්‍රාර්ථනාවක් හිතට එනවා කියන්නේ අනේ මං මෙතෙක් ආව වගේම කය සැහැල්ලුවෙන් තියේවා තිබේවා අනේ මගේ කයේ වෙනසක් ඇති නොවේවා අනේ මගේ ඇඟේ දාහිය නොදමවා අනේ මට මුද්‍රාවලම පිට නොවේවා අපි මොනවා හිතුවා මේ ධාතුන් තෝර වැඩි ඒගොල්ලෝ කරගන්නව නැත්නම් මේක ඉර කරන්න අර මනසේ බය තියෙන තාක්කල් මේක ඉර කරනවා. මේක ඩාඩිය දානවා අර මනසේ බය තියෙන තාක්කල් මේක ඩාඩිය දානවා. හීන ඩාඩිය කියලත් ඔකට කියනවා. නේ සමහර ඩාඩිය. එතකොට අපිටම දැන් න්යාය විතරට ගියා. ගිල්ල තාම අරක මතක් කරගෙන ඉන්නේ. දැන් මේ ඇහි විඥාන දැක්කදී මනසේ විඥාන දැන් සිහි කරගෙන ඉන්නවා. මනසේ කියන පිළිතරන්න කරන්න තාම ඇගේ අඩි ඉර වෙන ගතිය ඒව නැද්ද තියෙනවා. ඉතින් පින්වත් අපිට කොච්චර උමනාවක් ආවත් කැමැත්තක් ආවත් විඥාණයට අනුකූලව මේ කයට සැපද දුකද දෙන්නේ කියන එක තීරණය වෙනවද නැද්ද? එතකොට කොහොමද හිතන්න? චිත්ත නිවෙන ආකාරය. කෙලෙස් එක්ක මේ කයට මහා දුකක් ඇතිවෙනවද නැද්ද? හිත නිවන ආකාරයට කියලා කිව්වේ මේ ඊළඟට කියනවා කියලා කිව්වේ නේද? චිත්ත නිවන ආකාරයට කල්පනා කළොත් මේ කයට මහා සැපයක් වෙනවද? එනවා. එහෙනම් චිත්ත විසිරෙන විදිහට අපි කල්පනා කරන්න කරන්නේ චිතේ සමාධිමත් බවක් පවත්වන්නේ නැති තාක්ක අපිට සෑහෙන කායිකව ඔබ දේශනා කළා කියනවා. මේක මහා දරස කියලා කියන්නේ මේ දැවෙනවා දහයක් වෙනවා මහපුදු විදිහට මේ කය කියනවානේ සමාධිමත් තත්ත්වයට ගතුනවා වගේ කලට වෙන පස්සද්දි අපි සමාධියට කතා පීති සුඛ වතින පස්සද්දි කියන පාමජ්ජයෙන් ඒ මොකද කායිකව මානසිකව අර මානසික සමාධිය ලොකු බලපෑමක් කරන්නේ මොකක්වත් නැන්නේ මෙතන සාධන්දරය අර ධාතු හයක් එක්ක හින්දා විඤ්ඤාණ ධාතුව මුල් කරලා විසිරීම මේ සංසිඳන ස්වභාවයක් හදනකොට මනස තුළ අපි විඤ්ඤාණයෙන් දැක් භාවනා කරන කියලා මන මන මනසේ විඤ්ඤාණයෙන් අපි භාවනා කරන සීකර කරනවා. ඒ සීකරන සීකරන පිට සංසිඳන. පිට සංසිඳන සංසිඳන මොකද වෙන්නේ? ඒ විඤ්ඤාණයට අනුකූලව තමයි ඒක මොකක් වෙන්නේ. මෙතන පටවිදාස ආපෝද වායු දාන තේජ දාන ඒගොල්ලෝ ටික කරනවා. ඒගොල්ලෝ නිකන් පාවනාවෙන් දැනෙන්න වෙනවා. සමහර කෙනා භාවනා කරනකොට අපි නිකන් පාවනාවගේ දැනෙන්නේ. මේ අර වෙනද කරන එක අනිත් පැත්තම එච්චරයි. හැබැයි මම හිතයන් සංසිද්ධ මොහොතේ තියෙන විචිරිච්ච මොහොතේ තියෙන අනිත්‍ය ස්වභාවයක් නේද නැද්ද? අනිත්‍ය ස්වභාවය. එතකොට දැන් මේවාත් එක්ක අපි විමසමු අපිට ලොකු හද කේන්තියක් වගේ වෙන්න හද බයක් වෙන්න බරපතල විදිහට මේ කයේ ලොකු වෙනස්කමක් කරන මොහොතකදී අපි හිතනවා මේ ආයෙ වෙලාවේ කය වෙනස් වෙනවා ඊට පස්සේ ඒක හරි ගියාම දැන් ගන්නක් නැහැ දැන් තියෙන්නේ ආයෙ යථාර්ථයේ කය වගේ මේ ආයේ නිත්‍යව පැයක් වෙනවා. එහෙම නිදීමක් ඇති වෙනවා නම් සිංහලනේ. විමසන්න හොඳට මේ වෙනස්කම හැදුනේ කොහොමද? අපිට මේ මේ මේ වෙනස්කම මහා ලොකු කතාවක් නෙමෙයි. මේක නෙමෙයි අනිත්‍යය කියන්නේ. ධාටි ධාටි නෙමෙයි අනිත්‍යය කියන්නේ. කාටද කියලා මේක නෙමෙයි අනිත්‍යය කියන්නේ. මුද්‍රණය කරන එක නෙමෙයි අනිත්‍ය කියන්නේ. ඇඟ හදන එක නෙමෙයි අනිත්‍ය කියන්නේ. අනිත්‍ය කියලා කියන්නේ මොකද්ද? මෙතන වෙන පිටක් හොඳ පිළිසුවක් ගන්න තියෙනවා කියනවා. ඔය වෙන පිටේ පාට කිරි පාටක තියෙන්නේ නැහැ. හොඳ පිළිසුවක්. පිළිසුවක් වලට වෙන පිටේ පාට කිරි පාට. හරි ලක්ෂණ. මුද්දට පිළිඹු වෙන විදිහක් තියෙනවා. අරගෙන ඒක ඔය අයිඩෙන්ටිටි සමාවගේ වුණා කන්නවත් පුළුවන් පිටමට පිළිසිදුව දෙනවා. අපි හිත මොය ජලපාරයක පාරක මඩ වතුරක් මිශ්‍ර වෙලා එන මඩ වෙනවා. දැන් අර කිරි පාට ලක්ෂණ දෙක පෙරපිට මොකද වෙන්නේ? එක පාරට අවපාටක් වෙනවා. මඩ පාටක් වෙනවා. ආයෙත් වෙලා ගියාට පස්සේ අරින් මඩවෙක් සම්පිදිලා නැවත අපිටම දැන් ඔය වතුර වැටෙන තැනට කලින් එන ඇලේ කරත්ත පෙළිය කියන්නේ මිනිස්සු පොලිමක් කියන්නේ යනකොට ඔක්කොම මඩ වුණා මඩ වෙච්ච වතුරෙන් එනකොට අර කිරිපාට වෙනකොට මඩ පාට වෙනවා ආයෙත් වත්නේ නැවතත් වතුර ටික සම්පිදිලා නැවත ගලාගෙනකොට ආයෙත් මොකද මේ මඩ වෙච්ච මඩ පාට වෙච්ච අවපාත වෙච්ච වෙනපිට ආයතරයක් පිරිසිදු පාට කරනවා කිරි පාට කරනවා ඒ වගේ තමයි මේ කය මනසින් අර විඤ්ඤාණ ධාරාවත් එක්ක පාට වෙනස්ලා කර ආයත සංසිද්ධ කරගතියක් આવුවම ආයත මේ කය කිරිපස්ස කරනවා අර රතු වෙච්ච කේන්තියට රතු වෙච්ච මූණ ඊට පස්සේ කේන්තිය වෙනම ආයි කිරිපාට. ඔබ දැන් කළු අයගේ වැඩි පේන්නේ. පාට ටික ටික ටික ටික සුදු පාට හැරෙන්න හැරෙන්න තමයි ලේ ලේවල පාට වෙනස් වෙන එක හොඳට වෙන්නේ. දැන් සුද්දන් කියන හොඳට වෙන්නේ. සුද්දා කියනම හොඳටම සුදු වෙනවා. කේන්ති ගියම මොකද වෙන්නේ? රත්තුම රත් වෙනවා. අන්න ඒ වගේ කියන්නේ අර පෙරදිගේ පාට වෙනස් වෙනවා වගේ මේ හේතු වෙනස් වෙනකොට අර ඵලයේ වෙනස් වෙනවා. එතකොට පිටවත් පෙරදිගේ පාට වෙනස් ඇයි? අන්න ඒක හිතන්නේ. පාට වෙනස් වෙච්ච එකනේ අනිත්‍යය කියලා අපි අල්ලන්නේ. කිරි පාට මඩ පාට වෙච්ච එක අනිත්‍යයි. මඩ පාට කිරි පාට වෙච්ච එක අනිත්‍යයි. ඕක නෙමෙයි අනිත්‍යය කියලා අල්ලන්නේ ඊට වඩා සියුම් සම්බන්ධයක් තියෙනවා. ඇයි මඩ පාට වෙනස් මේ පෙනපිට සකස් වුණේ ජලපහරි උපකාරයෙන් හින්දා පෙන බුබුළු වලින් එතකොට පෙන බුබුළු හැමදෙස්සෙම බිඳි බිඳි උපදිනවද නැද්ද බිඳි බිඳි උපදිනවා එතකොට කිරිපාටක තීච්ච පෙන බුබුළු බිඳුනට පස්සේ ඉන්නතු රෝධින පෙන බුබුළු මඩපාට නම් පෙන පිටව මඩපාට යනවා නේද මඩපාට එතකොට එහෙම වෙනසක් ඇති වෙන්නේ අර පෙනගොඩ හැමතිස්සෙම බිඳෙන හේතුව හින්දාද නැද්ද? බිඳෙන හේතුව හින්දා. එහෙනම් මේකයි එකපාරට පින්වත්නි මූණ රතු වෙන්නේ ඩාඩිය දාන්නේ කරත කෙලුණානේ අනම්මනම් වෙන්නේ. ඒ වෙලේ මේ ආපෝක පාට කරන්නේ හැමතිස්සෙම බිඳි බිඳි වෙනසක් තියෙනවා. ඒ බිඳි බිඳි දෙන යන වෙනස එකපාරට මනෝමය ප්‍රබල ධාතුත් එක්ක විඥාන ධාතුත් එක්ක මෙතන වෙනස ලොකුවට පිටර තේනවා. එතරම් කතාවක්. දර මේ ඔබ හරියට තේරුම් ගත්තොත් ඔබට සිතයි කයයි කියන දෙකේම යථා ස්වභාවය තේරුම් ගන්න පුළුවන් වෙනවා. එහෙම තේරෙනකොට පින්වත්නි ඔබ හොඳින් හිතන්න මටම පාලනය කරගන්න බැරි මේ ගතිය. මම සැලසුම් කරන්නේ නැතුව ඇතිවෙච්ච මේ ගතිය. මගේ වෙන්නේ කොහොමද? මගේ ආත්මයක් වෙන්නේ කොහොමද? මම කියලා ගන්න කොහොමද? ඒතර ඔබට මේකේ අනිත්‍ය බව, අනාත්ම බව එනිසා මෙතන තියෙන දුක් ස්වභාවය තේරෙනවා නම් පිටන්නේ ඔබට පුළුවන් ඔය ක්‍රමයේ ඉස්සලම සක්කාය විදිය මෙලෙන ඊට පස්සේ අක්වානන දෙන්නේ මොකද මේ කයයි හිතයි දෙකත් එක්ක තමයි මේ සංකර අස්මිමානයේ ඔක්කොම හිතලා තියෙන්නේ ඒ නිසා මේකේ තියෙන මම නෙමෙයි කියන ගැටේම තේරුම් ගන්න මට ඕන විදිහට වැඩ කරන්න තුව මේ ධාතු හය ඒගොල්ලන්ට ඕන විදිහට වැඩ කරන විදිය කියලා ඔබට මනස හසුරවන්න ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. සියලු දෙනාට පටවිය ආරෝපේ ජීවය ආත්ම විඥානයේ මේ ධාතු එකට එකතු වෙලා මෙතන ධාතුන්ගේ සිදුවෙන ක්‍රියාවලිය උත්කල සංඥාවක් නැතුව දහස් ක්‍රියාවලියක් විදිහට දකින්න ඒ දහතුන්ගේ අනිත්‍ය වූ දුක්ඛ අනාත්ම වූ යථා ස්වභාවය දකින්න අදාළමේ සාකච්ඡා කරපු දේශනාව ඒ දේශනාවෙන් රැස්වෙච්ච පින හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරනවා කාර්යශාලා